කියනකොට පටිච්ච සම්පදාය ධර්මය කියන්නේ නේද? ඒකද ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම්? අපි එතෙන්දී මෙහෙම බලමු. දැන් අපිරිකාව තියෙනවා සතර ඇද බැද තබන කෙලෙස් ධර්මතා ප්‍රධාන වශයෙන් 10ක්. මේ කෙලෙස් 10ෙදී දිට්ඨිත් වන සංයෝජනත් වන කෙලෙස් කියලා කොටසක් තියෙනවා දිට්ඨි නොවන සංයෝජන වන කෙලෙස් කියලා කොටසක් තියෙනවා අතුමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් තුන දිට්ඨි සහගතයි හැබැයි සංයෝජනයෙන් බැඳෙනවා ඊට පස්සේ කාමරාග පටික රූපරාග අරූපරාග මානුද්දච්ච අවිජ්ජා කියන අනිත් සංයෝජන හත දික්ටි නෙවෙයි නමුත් සංයෝජන විතරයි. ප්‍රශ්න මේ සෘෂ්ණාව මුල් කරගෙන තියෙන දේ. එතකොට මේ දික්ටි සහගත කෙලෙස් ටික දුරු වුණොත් අයින් වුණොත් එයාට කියනවා දික්ටි සම්පන්නයි නැත්නම් සෝවා. මොනතරම් උත්සාහයක් තිබුණත් මොනතරම් වීර්යයක් තිබුණත් සමාධියක් තිබුණත් සීලයක් තිබුණත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමස්ස කියන කෙලෙස් ටික අයින් කරන්න බෑ. ඒ ටික අයින් වෙන්නේ නුවණකින් දර්ශනයකින්. මොනතරම් නුවණ තිබුණත් මොනතරම් දර්ශනයක් තිබුණත් කාමරාග පටික රූප රාග අරූප රාග මනෝද්දච්ච අධ්‍යා කියන කෙලෙස් ටික අයින් වෙන්නේ ඒකට උත්සාහයෙන් සමාධිය මතයි ඒ කෙලෙස් ටික ගෙවෙන්නේ. මොනතරම් නුවණක් තිබුණා චිත්ත සමාධිය නැතුව අර කෙලෙස් ටික ගෙවෙන්නේ. මොනතරම් සමාධියක් තිබුණත් ප්‍රඥාව නැතුව මේ කෙලෙස් ටික ගෙවෙන්නේ. ඉතින් මෙතනදී මේ ශාසනයේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මේ දිට්ඨි වල සංයෝජන ටික ගෙවෙන්නේ දර්ශනයකින්. ඒකයි දර්ශනයෙන් පහකට යුතු කෙලස් කියලා එතකොට මේ ශාසනයේ මේ කෙලස් ගෙවෙන දර්ශනය මොකක්ද? ඒ දර්ශනය චතුරාර්ය සත්‍යය. මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මඟ කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දර්ශනයෙන් තමයි මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන කෙලෙස් ටික එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි අපිට මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය තියෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මතාවය හරහා තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. පටිච්චසමුපාද ධර්මය නුවණින් දැක්කොත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ එදා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී ප්‍රථම යාමේදී කෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. මධ්‍යම යාමේදී සත්‍යංගී චතුප්පාද දන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. පස්චම යාමේදී බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මතාවය අවබෝධ කරගත්තා. බෝසත්න් වහන්සේට බෝධිත්වයේ මුලදී හිතුණලු අනේ මේ සත්වයා ලෙඩ වෙනවා, මැරෙන, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නොයේ කුගේ දුක් දුන්නස් විඳිනවා. අනේ මේ සත්වයා කවදානම් මේ දුකෙන් නිදහස් වෙයිද? ඇත්තට මේ සත්‍යය මේ දුකටපත් වෙන්නේ ඇයි මොකක් නිසාද කියලා හිතුවා. එතනකොට බෝසත්තුන් වහන්සේට නෝනට අවබෝධ වුණා මේ ඉපදීම නිසායි මේ සියලු දුක් ටික ඉපදීම ඇති වෙන්නේ කොහොමද? භවය නිසා භවය ඇති වෙන උපාදානක නිසා මේ විදිහට අනුපිළිවෙලින් අවිද්‍යාව දක්වාම ගිහිල්ලා ඊට පස්සේ අවිද්‍යාව ඉඳන් ආපහු ප්‍රතිලෝමෝ ජරා මරණ දක්වාම ආවට පස්සේ තමයි එහෙනම් මේ ජරා මරණ දුක ඇති වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා පටිසම්පාද ධර්මතාවය පැහැදිලි වුණා. අන්න ඒ පටිච්චසමුප්පාද ධර්මතාවය අවබෝධ වීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. ඒ චතුරාර්ය සත්‍ය තමයි සත්‍යයි දිට්ඨි විචිකිච්ඡා සීලකට පරමාර්ථයෙන් කෙලෙස්. ඒ කෙලෙස් ටික දිහා හොඳට බලන්න. සක්කාය දිට්ඨි කියලා කියනකොට සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධ. නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටික සත්වයේ හැටියට පුද්ගලයේ හැටියට තමන් හැටියට දකින්න එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. මොකද්ද සැකය? උබ්බන්තේ කාණ්ඩති, පෙර ජීවිතය පිළිබඳ සැකය, අනාගතය පිළිබඳ සැකය, දැන් වර්තමානය පිළිබඳ සැකය. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ හරහා වර්තමාන ස්කන්ධ සංතතිය ඇති වෙන හැටි දැක්කහම අතීතයේ තමන් ඉඳියද අනාගතයේ තමන් ඉඳීද නැද්ද කියන මෙන්න මේ කෙලෙස් ටික ගෙදෙන්නේ ඉබේ. එතකොට ඕකෙදී අපි කියමු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ හේතුඵල ධර්ම නැත්තම් පටිච්චසමුප්පාද ධර්මතාවයේ ලෝකේ තියෙයි. ලෝකයේ තුල පටිච්චසමුප්පාද ධර්මතාවයේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා ඒ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ධර්ම ධාතුව අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තාම තමයි ඒ අවබෝධ කරගෙන ලෝකෙට ප්‍රකාශ කරනකොට තමයි ආර්ය සත්‍යය. සත්‍ය සහ ආර්ය සත්‍ය කියලා දෙකක් තියෙනවා. සත්‍ය කියන්නේ මේ ලෝකේ හැමදාම පැවතුන ධර්මතාවය. එතකොට මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් පැහැදිලි කරන්නේ අපිට දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණා. ඒකෙදි මේ පටිච්චසමුප්පාද සිද්ධියේදී අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයක්ම පෙන්වන්නේ මොකක් නිසාද? අන්න විචිකිච්ඡාව අතහැරෙන්න පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති කියලා මේ ditthi සහගත කෙලෙස් ටික අතහැරෙන්නේ පටිච්ච සමුප්පාද දර්ශනය මේ තුන් කාලෙකින් දැක්කහම තුන් කාලෙකින් බලන්නේ ඒ නිසා. එතකොට එතනදී වර්තමානයේ පිළිබඳව ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද දර්ශනේ දෙන්නේ. ඒකදී ගියේ කර්ණ දේශනා ටික එහෙම ඔයගොල්ලෝ අහුවා නේද? අපි ඔබට අර නිදේශමක් ගත්තා උපමාවක් අපි කියමු යම් කිසි මල් ගහක් තියෙනවා. දවස් මලක් මොන මලක් කියද? ඒ මල් ගහේ මලක ඇට ඇට හැදෙනවා. එතකොට ඒ මල් ඇටයක් අරගෙන පොළවේ අපි හිටවුවොත් ඒකෙන් හැදෙනවා මල් ගහක්. මල් ගහේ අතු වෙති ගිහිල්ලා අතීති ගිහිල්ලා පහු කාලෙදී මලක් හැදෙනවා. මල හැදෙනකොටම මලේ නැට්ට හිමිය පෙති රේණු ටික හැදෙනකොටම මල තුනවත් වෙනවා. එතකොට දැන් බොහෝම සුවඳති මලක් තියෙනවා. මේ මලට සුවඳ ඒ ඉස්සෙල්ලා ගහකින් ගෙනාවද? හොඳට විශ්වාසයි. ඒක ඉස්සෙල්ලා ගහෙන් ගහෙන් මේ මලට සුවඳ ගනාවේ නැහැ. ඒක ඉස්සෙල්ලා ගහෙන් අපිට හම්බුනේ මොකද්ද? මෙතන ගහක් හැදෙන්න පුළුවන් බීජයක් විතරයි ඇටයක් විතරයි නේද? ඒ ඇටේ පෙර අනිත් ඒක ඉස්සෙල්ලා මල් ගහේ මලක හැදුණු මල් ඇටේ හේතු වුණා මොකද? දැන් මේ ගහ හැදෙන්න උනේ මල් ඇටේ හේතුනේ ගහ හැදෙන්න. ගහ හේතු වුණා නැට්ටක් හැදෙන්න. නැට්ට හේතු වුණා මොන මල් පෙති කෙනිය මේ ටික හැදෙනකොටම සුවඳ ඇති වෙනවා කියන ධර්මතාවය. දැන් මේ සුවඳ මලේ රේණු පෙති ටික නිසා හටගත්ත සුවඳ ඒක මල්ලගෙන නේ තියෙන්නේ. මෙහෙම කියන තාක්ම සුවඳ තියෙනවා. දැන් ඔය වගේ සුවඳ මල තියෙද්දී ක්‍රමක්‍රමයෙන් මල මෝරනකොට මොකද වෙන්නේ? ආයෙත් මේ මලේ ඇට හැදෙනවා. මේ මලේ තෙති ටික ගිලිහිලා වැටෙන දවසට වේණු ටික හැදෙනකොට සුවඳත් ඒකම නැති වෙනවා. මේ මලේ මොහු කරපු ඇටයක් ඒ තුනම ආපහු ගහක් හැදෙනවා. ආයෙත් ඒ ගහේ නැටි හැදිලා මලක් හැදෙනකොට ආයෙත් ඒ මල සුවඳ. දැන් මේ මේ මලේ තියෙන සුවඳෙන් චුට්ටක්ක තේ වලට එහා වලට ගියාද? හොඳට බලන්න අතීතයේදී බොහෝම සුවඳති මල් තිබුණා. දැනුත් ගොඩාක් සුවඳවත් මල් ගියේ. අනාගතේට සුවඳවත් මල් තියෙනවා. හැබැයි කිසිම වෙලාවක ඒදි ඉස්සෙල්ල මලේ සුවඳ මේ මලට ආවෙත් මේ මලේ සුවඳ එහා පැත්තට ගියේ නැතුව නමුත් හැමදාම සුවඳති මල් ලෝකේ තියෙනවා කියලා ධර්මතාවයක් තියෙන්නේ. පටිච්චසමුපාද ධර්මතාවයක් තියෙනවා. ඒ වගේ කිසිම වෙලාවක මල් වල සුවඳ අතීතේ මෙහාට ගෙනාවෙත් නැතුව මෙහෙන් අනාගතයටත් යන්නේ නැතුව එතන එතන ධර්මතාවයක් තියෙනවා. අපිට නිකමටවත් හිතෙන්නේ නැහැ සැකේකුත් නැහැ අපිට ඇත්තටම මේ මලේ සුවඳ කොහේදලද ආවේ කොහෙද තිබුණේ කියලා හිතනවද අපි? නෑ. ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ? ඈ? අපි හුත්තටම දන්නවා මේ මල හැදෙන්න පෙර උදව්වක් වුණා නම් උදේනේ පෙර ගහක ඇටයක් මිසක. ඒ මල් ඇටයකින් හෝ දණ්ඩකින් හෝ මුලකින් හෝ හැදුණු ගහ උදව් කරගෙන මල් පෙති මේ ටික ඇති වෙනකොටම ඒ ටික නිසාම හටගත්තු සෝද ඒ ටික අල්ලගෙන තියෙන මිස කොහෙන්වත් ආවේ නැහැ කියලා අපිට විශ්වාස. අනාගතයට සෝදවත් ආව කියනවා කියලා දන්නවා. ඒ අපිට හොඳටම පැහැදිලි විශ්වාසයි මේ මලේ සෝදන යන්නේ. ආපහු යන්නේ කොහොමද? මේකයි මල් ඇටයක් හෝ නැත්නම් කුලයක් හෝ දණ්ඩක් හෝ තමයි කලවලා තව ගහක් හැදෙන්නේ ඒ ගහේ. නේ? ඒ උපමාවේ වගේ මලේ සුවඳට උපමා කළේ මම අපි අද ලෝකේ ජීවත් වෙන අපි අතීතයේ හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා කෙසේද කෙසේද විමති සහගතව සසරට දුවන අපි මැරිලා උපදීද උපදීනම් කොහේ උපදීද මොන මොන විදිහට උපදීද කියලා විචිකිච්ඡා සහගත අනාගතයට දුවන්නේ මේ සත්පුද්ගල දෘෂ්ටිය නිසා. මේ සත්පුද්ගල හැඟීම නිසා. එහෙම ඒ මේ අතර දුවන එකත් සාධාරණයි. ඇයි? අපි හැමෝටම තේරෙනවා, පෙනෙනවා මේ මම කියනකොට මේ මම තව සත්‍යයක්, තව පුද්ගලයෙක් කියන හැඟීමක් තියෙයි තමයි. මේ තවත් අනිත් සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීමකුත් තියෙයි. තමන් සත්‍යයක් කියලා නැත්නම් අපි ලෝකේ විවහාරයෙන් ගත්තොත් මේ මම පුද්ගලයෙක් කියලා මම සත්‍යයක් කියන හැඟීමක් තමන්ට තේරෙනවා වෙනවා. මේ තවත් සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා තේරෙනවා. දැන් මේ සත්‍ය පුද්ගලය හැදුනේ කොහොමද කියන එක දන්නේ නැත්තම් નિરાයාසයෙන්ම එහෙනම් මේ ඉන්න සත්‍යයා කොහේ හරි ඉඳන් එන්න ඇති කියලා ප්‍රශ්නේ ඇති වෙන්නේ નિરાයාසයෙන්. ඇයි දැන් මේ පුද්ගලයෙකු පෙනෙනවා නම් තමන් ඉන්නවා කියලා පෙනෙනවා. තව සත්වයෝ ඉන්නවා කියලා ඉන්නවා කියලා පේනවා. හැබැයි දැන් මේ ඉන්න මාව හැදුනේ මේ අනිත් සත්‍ය පුද්ගලයා හැදුනේ කොහොමද කියන එක දන්නේ නැත්තම් ස්වභාවිකවම ඉබේම ඇති වෙන අදහසක් තමයි එහෙනම් මේ ඉන්න කෙනා කොහෙද ඉඳන් එන්නේ බෑ එහෙනම් කොහෙද ඉඳන් එන්නේ ආවනම් ආවි කොහේ ඉඳලාද කොහොම කොහොම ඉඳලාද ආවේ කියලා નિરાයාසයෙන්මයි අතීතයේ පුබ්බන්තේ කංකතිය මේ පුබ්බන්තේ කංකතියට නැත්නම් පෙර ජීවිතයේ අනුභය සැකයට මුලින්ම බලපාන්නේ සක්කායයි. ඒ කියන්නේ දැන් තමන් මේ රූපේ තමන් කියලා තේරෙන. මේ රූපේ මම කියලා තේරෙන. ඒ ඉන්න මම ඒ ඉන්න කෙනා එහෙනම් ඒක ඇති වෙච්ච හැටි දන්නේ නැත්නම් ඉන්න මම ඉන්න කෙනා ආවේ කොහෙන්දද කියලා ප්‍රශ්නයක් ඇති ඊගාවට දෙවනුවට નિરાයාසයෙන්ම එහෙනම් මේ ඉන්න මම ඉන්න මගේ අනාගතය මොකක් වෙයිද? අපි මැරිලා කොහේ යයිද? කොහාට යයිද? කොහොම කොහොම උපදීද කියලා ප්‍රශ්න නේද? එතකොට එහෙම කුබ්බන්තේට අපරන්තේට දෙපැත්තට දුවන්නේ වර්තමාන විද්‍යමාන වන කෙලෙස්ය නිසා. ඔතනදී දික්ටි සහගත කෙලෙස් වල තියෙනවා අපි කියන උපාදාන ගත්තොත් අත්වාද උපාදානය දික්ටි උපාදාන කියලා උපාදාන දෙකක් ඔගොල්ලෝ අහලා තියෙනවානේ මේ අත්වාද උපාදානය සහ දික්ටි උපාදානයේ වෙනස මොකක්ද හඳුනගන්න කොහොමද අත්වාද උපාදානය කියන එක හැම වෙලාවෙම වර්තමානයක තියෙනවා. රූපං අත්තෝ සම්මුඛසේ රූපය ආත්ම වශයෙන් දකිනවා. අස්ත නීවා රූපං. 20 ආකාර සත්‍යයි දිට්ඨිය කියලා අපි කියන්නේ. එතකොට මේ අත්වාද උපාදානය තමයි ditthi උපාදානෙට හේතු වෙන්නේ. ditthi උපාදානයේ ලක්ෂණය හඳුනගන්නේ කොහොමද? ditthi උපාදානේ හැම වෙලාවෙම තියෙන්නේ අතීත අනාගත කියන කාලත්‍රය අසුරු කරගෙන පෙර ඉඳන් ආපු දැන් ඉඳන් යන ආත්මයක් ගන්න. දෙකෙන් දෙක යන ආත්මයක් ගන්න. එතකොට අත්වාද උපාදානය වර්තමාන ආත්මයක් දකින්න. ditthi උපාදානය පෙර ඉඳන් ආපු ආත්මයක් දකින්න. ඒ ව්‍යාකාර ditthාගත කෙලෙසටම හේතුව මේ සත්‍ය පුද්ගලයා කියන හැඟීම ඇති උනේ කොහොමද කියන එක දන්නේ නැති නිසා. එතකොට අර මලේ උපමාව වගේ මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් කියලා දෙන්නේ ජාතිය නැත්තම් තමන්ව උපන්න හැටි. මේ තමන්ට තමන් ඉන්නවා කියලා තේරෙනවා. මම ඉන්නවා කියලා තේරෙනවා. ඒ මම ඇති උනේ කොහොමද කියලා දන්නේ නැතිකම හින්දානේ මම කොහේ ඉඳද්ද කොහේ ඉඳන් එන්නද්ද මම කොහාටද යන්නේ කියලා දෙපැත්තට යන්න ගියේ මේ මම ඇති උනේ කොහොමද කියලා සිද්ධිය දන්නේ නැති නිසා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පටිච්ච සම්පදායෙන් ඉස්සෙල්ලාම අර ඉස්සෙල්ල ගහේ මල් ඇටයක් වගේ පෙර පෙර අවිද්‍යාව නිසා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ කුසල සහගත අකුසල සහගත කර්ම රැස් කරගත්තා. ඒ ටික දකින්න අපි අර උපමාවේ අනිත් මල් ගහේ මලක හැදුණු මල් ඇටේ වගේ බීජය වගේ දකින්ද අවිද්‍යාපච්චය සංඛාරා කියන කොට පෙර ජීවිතේ කරපු කුසල හෝ අකුසල කර්ම. ඒ මල් ඇටේ ඔළුවේ හිටවුවාම ඒක පැල වෙලා ගහක් හැදිලා ඒ ගහ අතු බෙදුනා වගේ දකින්න විඥාන පත්‍ය නාම රූප නාම රූපච්ච කලායතන කියන ඒ කියන්නේ අවිද්‍යා කර්ම ටික දකින්න මල් ඇටේ වගේ බීජ වගේ ඒකෙන් හටගත්ත ගහ වගේ දකින්න මල් ගහ වගේ දකින්න මේ විඥානීය රූපෙට වැටගෙන කය සවිඥානික වෙලා ඇහැපන දිවනාසි ශරීරයෙන් මේ ටික හැදෙනවා හැදෙනකොට මලක් පිපිලා අතු ඇදිලා ඒ අතු වල මල් පිපෙනවා වගේ ඇහැ කන දිවනාසය ශරීරය තමයි අතු ඇහැට රූපයක් ගැටෙනකොට ඊට අනුගත විඥානය ඉපදිලා චක්කු සංපස්සේ වේදනාව ඇති වෙනවා කනට ශබ්දයක් ගැටිලා සෝත ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන මෙන්න මේ ධර්මතා පහ දක්වාම විඥානයේ රූපයකට දැසගෙන කය සවිඥානික වෙලා ඇහැකන දිවනාසය ශරීරය හැදිලා ඒකට බාහිර අරමුණු ගැටිලා අරමුණු විඳින රූපයක් විඳින්න රූපයක් සද්දයක් විඳින්න පුළුවන් තැන දක්වාම දකින්ද පෙර කර්මයේ විපාක ස්කන්ධ ටික එහෙම නැත්නම් මොකද්ද අර මල් ගහේ මලක් තිබුණා වගේ මලක් තිබුණහම ඒ තිබෙන මලට සුවඳ එන්න අමුතියෙන් කවුරුත් උත්සාහවත් කරන්න දුන්නේ ඒක ධර්මතාවය. ඉදීමයි සුවඳ කියන එක ඇසුරු කරන්නේ. ඒ වගේ මේ ආයතන ටික නිසා ස්පර්ශයෙන් අරමුණු වල වේදනාව ඇතිවන මට්ටම එනකොටම අවිද්‍යාව දුරු නොකළ මනසකට ස්වභාවයක් ඒක රස විඳ ගැනීමම බලන සංහව ඇති වෙනවා කියන්නේ. මේ ඇති වෙන සංහව, මේ මලේ ඇති වෙන සංහව මල මලේ පෙති ටිකම අල්ලගන්න. මලේ පෙති රේණු ටික නිසා ඇති වෙන සුවඳ ඒ පෙති රේණු ටික අල්ල නොගත්තොත් සුවඳති මලක් හම්බ වෙන්නේ නැහැ. පෙති රේණු ටික නිසාමයි මලේ සුවඳ හමන්නේ. ඒ සුවඳ ඒ පෙති රේණු ටික මල්ල ගත්තාම මල සුවඳයි. ඒ වගේ මේ ඇහැ කන දිවනාස්ය ශරීරය නිසා උපදින සංහාව මම කියන හැඟීම ඒ ටික මල්ල ගත්තාම අපිට ඇහැ කන දිවනාස්ය ශරීරය ආපහු මම වගේ වෙනවා. දැන් මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික පෙර කර්මයට විපාක වශයෙන් ලැබුණු ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා ඒකයි වේදනා පත්‍ය තණ්හා කියලා කියන්නේ මේ අරමුණු විඳිනකොට අරමුණු රස විඳ ගැනීම අනුව බලන තණ්හාව නිසා ඒ අරමුණු ටික මේ සිත අල්ල ගන්නවා. මේ තණ්හාව මේ ආයතන ටිකටම දැස ගන්න. ඒකයි සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමන උපජ්ජති කත්ත නිවිසමන නේ. මේ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? චක්කුන් ලෝකයේ බිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමන උපජ්ජති එත්ත නිවිසමන නිවිස. ඇහැ ලෝකයේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේ එහි පවතින්නේ එහි. උපදිනවා සහ පවතිනවා කියන ධර්මතා දෙකක් තියෙනවා. උංගට කියන්නේ දරපූතු දෙකක් එකට අතුල්ලනකොට ඒ ඇතිවීම නිසා ගින්නක් ඉපදුනොත් දැන් දරකෝටු දෙක උදව් වුණා උපකාර වුණා ගින්න හටගන්න. හැබැයි හටගත්ත ගින්න ඒ දරකෝටු දෙක අල්ලගත්තේ නැත්තම් ගින්නට පවතින්න බෑ. එතකොට මොකද වෙන්නේ? නිවෙනවා. දරකෝටු දෙක අතුල්ලනකොට දී දඬු දෙක අසුල්ලනකොට රත් වීම නිසා හටගත් ගින්න ඒ ගින්න උපදවන්න හේතු වෙච්ච දඬු දෙකම අල්ලගත්තා. ඒ දඬු දෙක නිසා උපන්න ගින්න ඉපදුණු ගමන් මේ දඬු දෙකම අල්ලගත්තොත් ගින්න නිවෙන්නේ නැහැ පවතිනවා. කොච්චර කාලයක් පවතිනවද? අර දඬු දී කැලි දෙක තියෙන තාක් පවතිනවා. දැන් ගින්නට දර උපාදානයි කියලා කියනවා. ඒ වගේ මේ ඇහත් රූපය දෙක නිසා ඇහත් රූපය දෙක නිසා අපිට මම කියන හැඟීම ඇති වෙනවා. ඒ ඇති වෙන හැඟීම මම කියන හැඟීමට මම කියන්නේ කවුද කියලා මේ ඇහැම රූපෙම පෙන්වුවොත් දැන් කවදාවත් දැකලා නැතුව මේ රූපේ දකින්නකොටම අපිට මම කියන හැඟීම ඇති වෙනවා. මම කියන්නේ කවුද කියලා ආයෙත් මේ රූපෙම පෙන්වුවොත් අපිට මේ රූපය ඇතිතාවක්ම මම කියන එක පවතී. හරස් શબ્දයක් නිසා මම කියන හැඟීම මේ શબ્දය කාගේද මගේ කියන හැඟීම શબ્දය නිසා මගේ શબ્දය කියන එක ඇති වෙනවා. මගේ શબ્දය කියන්නේ මොකද්ද කියලා શબ્දෙම පෙන්නනවා. හැමදාම තමන්ගේ රූපේ, තමන්ගේ શબ્දේ, තමන්ගේ ගන්ධය කියලා මේ ශේත්‍රය කහුවේ. ඒ කියන්නේ මගේ රූපය කියලා බලන්ද හැඟීම ඇති වෙන්න උදව් වුනේ මේ ඇහැයි රූපයයි දෙකම. ඊට පස්සේ අපි එහෙම කිව්වොත් දැන් එහෙම දකින්නකොටම මට හිතෙනවා මේ රූපේ දකින්නකොටම දුරකතනය කියන හැඟීමක් ඇති වෙනවා. කාටද ඇති වෙන්නේ? අපිට. අපිට ඇති වෙන දුරකතනය කියන හැඟීම දුරකතනය කියන හැඟීම ඇති වෙන්න තිබුණු රූපෙටම ආපහු දුරකතනය කියන්නේ මොකද්ද කියලා ආයෙත් ඒකම පෙන්වනවා. මේක දකින තාක්ම දුරකතනය කියන එක පෙනේ යනවා. මම කියන එක තේරෙනවද? දැන් අපි කියමු වෙන භාෂාවකින් කෙනෙක් මේක දිහා බැලුවොත් එයාට දුරකතනය කියන හැඟීම එනවද? නෑ. දැන් මේක දකිනකොට ඒකෙන් තේරෙනවා මේ එකම රූපේ දක්නකොට මට දුරකතනය කියන එක තව භාෂාවකින් කෙනෙකුට ටෙලිෆෝන් එක කියලා ආවම තව කෙනෙකුට වෙන අදහසක් ආවනම් දැන් මේ ටික මේක දකින මට්ටම එකයි නමුත් දැනගන්න මට්ටම වෙනස්. දැන් මට මේ අරමුණ දකින්නට දුරකථනය කියන හැඟීම ඇති වුණාම ඒ හැඟීම ඇති වෙච්ච ඇතිකරන්න හේතු වෙච්ච රූපේම අපව අල්ලගත්තා. මේ රූපය ඇති තාක් මට දුරකථනය කියන හැඟීම තියෙනවා. ඊට පස්සේ දුරගතණය කියන නම සිහි වෙනකොට මේ රූපෙ වෙන්නේ. රූපෙ වෙනකොටම මට නම තිරි. අපි කියමු දැන් මේ රූපයේ දකින්නකොටම අපිට මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. දැන් කාටද හිතෙන්නේ? කෙනා කෙනා. ඊට පස්සේ රූපේ දකින්නකොට මටයි මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. මුනිදාස මහත්තයා කියන්නේ කවුද කියලා ඊට පස්සේ මම විපස්සයකට පත් කරනකොට මුනිදාස යම් රූපයක් නිසා මට මුනිදාස මහත්තයා කියන අදහස ඇති වුණා නම් අදහස ඇති වෙන්න හේතු වෙච්ච රූපය මම පෙන්නුවොත් මුනිදාස මහත්තයා කියලා. මේ රූපය ඇති තාක් මට මුනිදාස මහත්තයා ලැබෙයි. එතකොට මුනිදාස මහත්තයා කියන නම උපදින්න සහ පවතින මේ රූපේ උපකාර වෙලා තියෙනවා. ඒකින් අපිට තේරෙන්නේ දැන් මෙතුමගේ නම දන්නේ නැති කෙනෙක් ඉස්සෙල්ලාම දැක්කොත් මේ මුනිදාස මහත්තයා කියන අදහස ඇති වෙනවද? නැහැ. ඒ කියන්නේ දකින්න කෙනාගේ හිතේ උපදින්නේ නැහැ. බැරි වෙලා හරි යම් වෙලාවක ඔබතුමාගේ නම මොකද කියලා නිදාස් කිව්වා. අන්න දැන් දකිනකොටම මොකද වෙන්නේ? මේ රූපේ දකිනකොටම කෙනාට හිතෙනවා කෙනාට තීවෙනවා මොකද? මුනිදාස මහත්තයා කියලා හිතෙනවා. හිතෙන්නේ කාටද? දැන් මේ රූපය දකින කෙනාට දකින කෙනාට හිතෙනකොට මුනිදාස කියලා හිතුවේ කාටද කියලා ආපහු මේ රූපෙම පෙන්වනවා. මුනිදාස මහත්තයා කියන රූපය උපදින්න සහ පවතින මේ ඌගේ උදව් වෙලා වගේ ඕගලන්ට මම මම මම කියන හැඟීම එන්න උදව් වුණේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික නිසා තමයි මම මම කියන හැඟීම ඇති මම කියන්නේ කවුද කියලා අර්ථ දක්වනකොට ඇහැ මේ මගේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය කියලා ආපහු මම කියන හැඟීම ඇති වෙන්න තියෙන හේතු ටිකම පෙන්වුවාම දැන් මේ චුට්ටක්වත් අඳුන නැතුව තමයි ඉතින් මේ පටිච්චසමුපාද සිද්ධියෙන් දෙන්නේ පෙර කර්මයට විපාක ස්කන්ධ ටික හැදුනහම ඒකට මම මගේ මගේ ආත්මය කියලා ගන්න කෙලස් ටික. කෙලස් ටික මේ ආයතන ටික නිසා ඇති වෙලා ඒ කෙලස් ටික ආයතන ටිකම අල්ලගත්තාම ඔන්න ಜಾති පුද්ගලයා උපදින. දැන් ඇහැ කන දිවනාසය ශරීරය ඇති මේ මම ඉන්නේ. දැන් මේ ඉන්න මම පෙර ජීවිතේ කොහෙවත් ඉඳලා ආව නෙමෙයි. පෙර ජීවිතේ හේතුනේ මේ විපාක ස්කන්ධ ටික හැදෙන්න අපි රූපේ කියන්නේ රූපයයි නාමයයි කියන මේ නාම රූප දෙක හැදෙන්න හේතු වෙන කර්මය තමයි පෙර අවිද්‍යාවෙන් හැදෙන්නේ. ඒ අවිද්‍යා කර්මයට මේ විපාක නාම රූප දෙක හැදුවා. ඒ විපාක නාම රූප දෙක නිසා උපදින මම කියන හැඟීම විපාක නාම රූප දෙකම අල්ලගත්තට පස්සේ දැන් මේ මම ඉන්නවා වගේ තැනකේ මේ නාම රූප දෙක යම් තාක් පවතීද ඒ තාක් මම කියන හැඟීම නැති වෙන්නේ මොකද මේ නාම රූප දෙකම නිසා උපන්න මම කියන හැඟීම මේ නාම රූප දෙකම අල්ලගෙන පවතී දැන් මේ පුද්ගලයා මේ රූපේ ඇතිතාවක්ම මේ නාමයේ ඇතිතාවක්ම මම වෙනවා. මේ නාම රූප දෙක මමයි කියලා හිතාගෙන ඉන්නකොට අර මල සුවඳ වතු විදිනකොට මල මෝරල ඇට හැදෙනවා වගේ මේ පුද්ගල භාවයේ පිටලා අපි ආපෝ කර්ම රැස් යම් කලක මේ නාම රූප දෙක මේ රූපය විරල යන දවසක් තියෙනවා විනාශ වෙලා යන දවසක් අර මලේ කෙටි රේණු ටික ගෙවිල වැටෙනවා වගේ මේ ස්කන්ධ ටික නැති වෙනකොට මේ පුද්ගල භාවයත් ඒකම නැහැ. ආපහු මේ පුද්ගල භාවයේ පිහිටලා කරපු කර්ම තියෙනවා. ආන්නේ කර්මය හේතු වෙනවා නැවත ප්‍රතිසන්දි වශයෙන් විඥානය රූපයකට දක්වන ආයත ස්කන්ධ ටික හැදෙනවා. මේ මම කියන අද මම කියලා හිතෙන ටික පෙර කොහේවත් ඉඳලා ආවවත් කොහෙන්වත් ගෙනාවවත් නෙමෙයි පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන ඉපදුණු සහ පවතින කෙලෙස්යක් මම කියන එක තේරුම් ගත්තොත් මම කොහේ ඉඳන් දාවි කොහටද යන්නේ කියලා අහන්නේ ඊට පස්සේ මේ පුද්ගල භාවයේ ඉඳලා මේ පුද්ගල භාවයේ තියෙන්නේ මේ මම කියන හැඟීම තියෙන්නේ මේ ස්කන්ධ ටික පවතිනකම් විතරයි. ස්කන්ධ ටික අතහැරන දවසට අර මලේ පිටුරේම අතහැරන දවසට සුවඳක් අතහැරනවා වගේ මේ රූපය නැති වෙන දවසට මේ නාම ධර්ම ටික නැති වෙන දවසට මේ මම කියන හැඟීමත් අතහැරෙනවා. හැබැයි මේ පුද්ගල භාවයේ පිටලා කරපු කර්ම අර සුවඳවත් වී තිබේ මලේන ඇටයක් ආපහු පැලවෙනවා වගේ. මේ කරා වූ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාරයන් ආයෙත් හේතු වෙනවා මොකේදද ප්‍රතිසන්දි වශයෙන් රූපයකට දැකලා. ආයත් විපාක ස්කන්ධ ටික හැදුනා ගමම්ම එතන ඒ විපාක ස්කන්ධ ටික අල්ලගෙන උපදින කෙලෙසේ ඒ ස්කන්ධ ටික මල්ලගත්තම ආයත් පුද්ගල භාවයේ තියෙනවා. අතීතයේදී මේ වගේම පුද්ගල භාවයේ පිහිටලා මව් මල දුක, පියා මල දුක, සහෝදර සහෝදරි මල දුක, ජරා මරණ දුක් විඳින පුද්ගලයෙක් සිටියා දුක් වෙනවා. දැනුත් මව්මල දුක, පියාමල දුක, නිന്ദා, අපහාස, ඇනුම්, දනුම් දුක් විඳින මේ පුද්ගලයෙක් ඉන්නවා. අනාගතයටත් ඉන්නවා. හැබැයි මේ ඉන්න පුද්ගලයා අතීතේ කොහෙන්දන්වත් ආවෙවත් මේ ඉන්න පුද්ගලයා කොහටවත් යන්නේවත් මෙතන තියෙන්නේ පටිච්චසමුප්පාද සිද්ධිය. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මතාවය හරහා අවිද්‍යා සංකාර කියන එක නිර්වචනය කරනවා පෙර කර්ම ටික. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන දෙකෙන් විපාක ස්කන්ධ ටික පෙන්වනවා. විපාක ස්කන්ධ ටික පෙන්වනවා. තණ්හා උපාදාන භව කියන ටිකෙන් ඒ විපාක ස්කන්ධ ටික වර්තමානයේ මම මගේ මගේ ආත්මය කියන හැඟීම විපාක ස්කන්ධ ටිකට එකතු කරගත්ත හැටි පෙන්වනවා. මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු වෙච්ච ගමම්ම පුද්ගලයා උපදිනවා. කියලා ජාතිය පෙන්වන මෙන්න මෙහෙම පුද්ගලයා ඇති වෙන්නේ කියනවා. එතකොට කෙනෙක් කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටිකට ඒ කියන්නේ කෙනෙක් මල් ඇටේට ගහක් හැදිලා ගහේ මල හැදිලා ඒ මල ඇසුරු කරගෙනයි මේ සුවඳ තියන්නේ කියලා දැක්කොත් සුවඳ කොහෙන්වත් ආවේ ආවද කියලා යන්නේ නැහැ වගේ පෙර කර්මයටයි මේ විපාක ස්කන්ධ ටික ඇදුනේ පෙර කර්මය ඒකටයි විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින කෙලෙස්යයි මේ මම මගේ කියලා කියන්නේ මම කියලා කියන එක මේ ශාස්ත්‍රය කියන්නේ අස්මිමානිය කියලා. ඒක කෙලෙසයක්. අපිට මේ මම කියලා හිතන කමට කියනවා මොකද්ද? මානය කියන. මානය කියන එක කෙලෙසයක්. මගේ කියලා හිතන එකට කියනවා ඒත් මානෙ. ඒක කෙලෙසයක්. මේ මේ මම මගේ කියලා හිතෙන ටික මාන කියන අනුශය. මානෙ නැමැති අනුශය කියන ධර්මතාවය මුල් කරගෙන පවතින ක්ලේශ ගතිය. ඒක ඇවිල්ලා රූපේටවත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයට අයිති එකක් නෙමෙයි. කියන්නේ මේ සුවඳ කියන එක මලේ පෙති වලටවත් රේන් වලටවත් ඒ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන කෙමියටවත් නැත්තටවත් අයිති එකක් නෙමෙයි සුව. හැබැයි ඕවා නැතුව සුවඳ පවතින. ඒ වගේ මේ මම කියන හැඟීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් එකකටවත් අයිති නැති ඒවා නැතුවත් පවතින්නේ නැති සංකාරය. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද සිද්ධියේ පෙන්වන්නේ ඔබ ওই ටික පෙන්වන්නේ. ප්‍රධානම දේ තමයි මොකද්ද? ලෝකයට තමන්ව පෙනෙනවා මම ඉන්නවා කියලා පෙනෙනවා. හැබැයි මම ඇති වෙච්ච හැටි දන්නේ නැති නිසා මම ආවේ කොහෙන්ද? කොහාට යයිද කියලා මේ වගේ පූර්ව අපරාන්තයට දුවනවා. දුවනවා. ඒ හින්දා එයා කවදාවත්ම මේ මම කියන කෙලෙස්ය නැති කරලා ජරා මරණ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. එයා හැම වෙලාවෙම කර්ම රැස් කරගෙන කර්ම කරමින් ආපු යන පුද්ගලයෙක්ව දකින්න කම නිසා පටිච්ච සමුප්පාද සිද්ධියෙන් දෙන්නනවා මම කියන ධර්මතාවය කියන එක මම කියන එක ධර්මතාවයක් ආපු ආත්මයක් නෙමෙයි මෙන්න මෙහෙමයි ඒක හැදුනේ කියලා කර්මය පෙන්නලා ඒකට විපාක ස්කන්ධ ටික පෙන්නලා විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින කෙලෙසයක් කියන එක පෙන්නලා මේ පෙර කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කෝ මෙන්න මේ මම කියන හැඟීම ගෙවා ගන්න පුළුවන් මේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා නැති කරන්න පුළුවන් ඔකදී අපිට තව කාරණාවක් පැහැදිලි කරගන්න ඕනේ ඒ තමයි ඔගලන්ට හිතෙන්න පුළුවන් විඥානය නැත්තම් සිතක් රූපයට වැටගත්ත පමණකින්ම මේ පුද්ගලයෙක් ඉදීම වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. විඥානය එහෙමනම් විඥානයේ සත්‍යයයි. විඥානය රූපයට වැටගත්ත ගමන්ම කෙනෙක් ඉදීම වෙන්න නම් එහෙනම් විඥානය තමයි කෙනා වෙන්නේ. එතකොටම ආත්මයි. විඥානයක් නැත්තම් සිත රූපයට වැටගෙන කය සවිඥානික වෙලා යෑම් කේම් කීම් කිරීම් කරන්න පුළුවන් හිතන්න පුළුවන් පමණකින් ඒ පුද්ගලයා නෙමෙයි. ඒ නාම රූප දෙකේ තද ධර්මතාව. ඒ නාම රූප දෙක මම මගේ මගේ ආත්මය කියලා ගත්ත කෙලස් ටිකටයි පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයේ දුක කියන්නේ. මේ හිත කය දෙක සක්‍රියව පවතින තැනක නෙමෙයි අපිට ජරා මරණ දුක තියෙන්නේ මේ හිත කය දෙක පුද්ගල භාවයෙන් ඇතුළු කරන තැන. මම ඔබට නිදර්ශනක් හැටියට කියන්නේ වර්තමානයේ ජීවුයි ඔය රොබෝ යන්ත්‍ර හදලා තියෙන්නේ. එතකොට ඒ රොබෝලට අපි මොන හරි වැඩක් කිව්වොත් ඒ කියපු එක කරන්න පුළුවන්. අපි වචනයක් කතා කළොත් වචනට වචන උත්තරක් දෙයි. අපි තේක කරලා දෙන්න කියලා කිව්වොත් ගිහිල්ලා තනියම හිතලා තේ කොළ දාලා සීනි දාලා තේකත් හදාගෙන ගෙනල්ලත් දෙයි. හිතන්නත් කියන්නත් කරන්නත් පුළුවන්. නමුත් රොබෝට හිතනවද මේ මම කියලා? මේ මගේ කියලා හිතනවා. එහෙම හිතුව හිතුවේ නෑ හිතුනේ නෑ කියලා වැඩ කරන්න බැයි. ඒකම වැඩ කරන තව රොබෝ කෙනෙක් කැරිලා වැටුණොත් අනේ අරයා මරුණා කියලා දුක එනවද? ඈ නැත්තම් බැන්නොත් මට බැන්නා නේද හින්ට් එකක් ගහුවා කියලා ලැජ්ජ වෙන පුද්ගලයෙක් ඒ තුල ඉන්නවද? නමුත් මේ රොබෝ යන්ත්‍රයට ඉදිරියට ඉදිරියට හම්බෙන හම්බෙන හැම අරමුණක් එක්කම ගනුදෙනු කරගෙන ජීවත් වෙන්න බැයිද? පුළුවන්. පුළුවන් නේද? අන්න ඒ වගේ රහතන් වහන්සේ කියලා කියනවා. ඈ දැන් අර රොබෝ යන්ත්‍රය බලන්න හිතන්නත් පුළුවන්. එයාට කියන්නත් පුළුවන්. කරන්නත් පුළුවන්. ඈ හිතන්න කියන්න කරන්න පුළුවන්කම තිබුණා කියලා දුක් විඳින පුද්ගලයා එතන දැන් අපි හිතන්නත් පුළුවන් කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන් ඒ හිතන කියන කරුණ එක්කම දුක් විඳින පුද්ගලයා මෙන්න මේ දුක් විඳින පුද්ගල භාවය අනවශ්‍ය කෙලෙස. මේ නාම රූප දෙක පිරිසිදු නොදකින කම නිසා ඇතිවෙච්ච තැන. අපි සත්‍යය පුද්ගලයා කියලා ආත්ම වශයෙන් පූර්වාන්තයට අපරාන්තයට දුවන්නේ මේ නාම රූප දෙකේ පැවැත්ම නිසා නෙමෙයි. ඒ කියන්නේ හිතන්න පුළුවන්කම, කියන්න පුළුවන්කම, කරන්න පුළුවන්කම නෙමෙයි මේකේ දෝෂය. ඒ හිතන කියන කරන දේ මමයි හිතන්නේ, මමයි කියන්නේ, මමයි කරන්නේ කියලා මමායනය කරන තැනයි කෙලෙස්. රහතන් වහන්සේ රුබෝ යන්ත්‍රයකයි තියෙන්නේ පොඩි වෙනස. මොකද්ද? රොබෝ යන්ත්‍රයේ වේදනාව දැනෙන්නේ නැහැ විඳින්නේ නැහැ නමුත් මානසික මට්ටමේකම රහතන් වහන්සේට වේදනාව දැනෙනවා විඳින් කියන මානසික මට්ටමේ ඒ කියන්නේ මොන හරි බඩු භාණ්ඩයක් ගන්න ඉස්සෙල්ලා එතෙන්ට යන්න ඉස්සෙල්ලා රොබෝට ඒ දේ තියනවා කියන හැඟීමකුත් නැහැ ඒක අරගෙන අපි කියමු කුස්සියට ගියා කියන්නකො කාලේ ඉන්නකොට කුස්සිය තියනවා කියන හැඟීම යාට නැහැ එතන එතන හම් වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරගෙන යන්නේ ස්කෑන් කරගෙන. ආපහු ආවට පස්සේ කාලයට තාම දැන් කුසිය තියනවා කියන හැඟීම නැහැ. එකතු වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ මනසත් එහෙමයි. කාලේ ඉඳලා කුසියට යනමුත් කුසිය තියනවා කියන හැඟීම නැහැ. එතන එතන ඉස්සරහට හම් වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරනවා. ඉතින් ආවට පස්සේ ආපහු කාලයට ආවට පස්සේ තාම කුසිය තියනවා කියන හැඟීම නැහැ. නමුත් අපිට තාලේ ඉන්නකොට මෙතන ඉන්නකොටම කුස්සිය තියෙන තියෙන කුස්සිය තමයි යන්නේ. කුස්සියේ ඉඳලා වැඩ කටයුතු කරලා අස්සල තාලේට ආපු ගම ඉඳලා ආපු කුස්සිය තියෙනවා. අන්න අපිට අතීතයක් කිය අනාගතයක් කිය ඔය තියෙන හින්දා තමයි කුම්බන්තේ අපරන්තේ කියන දෙකක් අපිට තියෙන්නේ. ඒ තියෙන හින්දායි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ පටිච්ච සම්පදාය සිද්ධියෙන් එක දෙයයි වර්තමානයේදී පෙන්වන්නේ නිවන් දකින්න මේ භ්‍රමචර්යාවට ඉඩ හදලා දෙනවා. ඒ කියන්නේ අද ඔබට මම කියන හැඟීමක් ඇති වෙනවා මේ සත්‍ය පුද්ගලය කියන හැඟීමක් ඇති වෙනවා නම් ඒ මේ පටිච්චසමුප්පාද සිද්ධියෙන් පෙන්වන්නේ මේ ඔබට දැනෙන සත්‍යය ඔබට දැනෙන පුද්ගලයා කියන කෙනා හැදුනේ මෙහෙමයි කියන එක. ಜಾති කෙනෙක්ගේ ඉදීම උනේ මෙහෙමයි කියන එක. ඒ කෙනෙක්ගේ ඉදීම වෙන්න ක්‍රම තුනක් ප්‍රධාන වශයෙන් වෙලා තියෙනවා. මොකද්ද ක්‍රම තුන? අවිද්‍යා සංඛාර කියන එකෙන් කර්ම නැමැති කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක කියලා කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. සංහා උපාදාන භව කියලා කෙලෙස් කියලා කොටසක් සම්බන්ධ වෙලා තියෙනවා. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා තුන මුල් වෙලා තමයි මේ මාර්ග නිර්මාණය වෙලා තියෙන්නේ තමන්ව ඇඳිලා තියෙන්නේ. තේරුණා නේද? අපි සත්පුද්ගල භාවයක් ඇති කරගත්තට ඇති කරගෙන තිබුණට මම කියන තැනක තියෙන ධර්මතාවයක් කියන එක ඒ මම කියන කම මම කියන පුද්ගල සංඥාව පුද්ගල හැඟීම ඇති වෙලා තියෙන්නේ කර්මය නිසා විපාක ස්කන්ධ ටිකක් හැදලා විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් ඉන්න තමයි පුද්ගලයා කියලා තියෙන්නේ. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතාව තුනකින් තමයි පුද්ගලයා කියලා කියන්නේ කියන එකට. ඊට පස්සේ ඒක නැති කරන්න නම් කර්මයට හටගන්න විපාක ටිකට කෙලස් ටික නැතිකොලොත් මේ බුද්ධලය නැති වෙනවා එහෙම වුණාම ඒකට කියන ක්ලේශපරිණාමය. අද කෙලස් ටික නැතිකොලොත් මේ බුද්ධල භාවය නැති වෙනවා එහෙම වුණොත් බුද්ධල භාවය නැති වෙනකොට කර්ම රැස් වෙනවා. කර්ම රැස් නැති නිසා මතු විපාක. කෙලස් නැති කිරීමෙන් මතු ප්‍රතිසන්දියට යන මේ වගේ විපාක උපදින කර්ම රැස් වෙනවා කර්ම නැති වුණොත් අපි විපාක ගන්නවා. එතකොට මෙතනදී මේ පටිච්චසමුප්පාද සිද්ධිය තේරෙන්නේ නැති කෙනාට හිතෙන්නෙම මම කියලා ආත්මීය කෙනෙක්. මම කියලා සත්‍යයක්. මම කියලා පුද්ගලයෙක් එක මිටටම හම්බ වෙනවා. එහෙම එක මිටටම තමන් කියලා පුද්ගලයෙක්ව තමන් කියලා කෙනෙක්ව තව සත්වයක්ව හම්බ වෙනකොටයි ඒ ඉන්න මම ඒ ඉන්න පුද්ගලයා ඒ ඉන්න සත්වයා කොහේ හරි ඉඳන් එන්න ඇති කොහාට හරි යන්න ඇති කියලා අතීත අනාගත දෙකට දුවනවා මම නිසා එන දුක ගෙවා ගන්න යාට තැනක්. ඒ පුද්ගල භාවය නිසා එන ඒ සත්ව භාවය නිසා එන දුක ජරා මරණ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක්. මම ඉන්නවා ඉන්න මම කොහේ හරි ඉඳන් එන්න ඇති කොහාට හරි යයි. කොච්චරයි. ඒකට එයාට කරන්න තියෙන්නේ ඒ මට පුළුවන් තරම් හොඳ තැනකට යන කර්මයක් අරගෙන හොඳ ආත්මයක් ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා නරක කෙරුවොත් මම දුකටයකට ඒ නිසා මම හොඳ තැනකට දාගත්තා දාගන්නවා. ඒක හැමදාම බෑ. ආවකන්න. එයාට සදාතනික ජරා මරණ නිදහසක් වෙන්න බෑ. පටිච්ච සම්පදායෙන් පෙන්නනවා දර්ශනයක්. ඒ මම ඒ සත්‍යය ඒ පුද්ගලයා කියලා හැඟෙනවා නම් කෙනෙක් දැනෙනවා නම් මේ කෙනෙකුට මම කියලා පුද්ගලයා කියලා සත්‍යය කියලා දැනෙන කම අද දුක් විඳින මේ දුක ඇති උනේ කර්ම විපාක කෙලෙස් අවිද්‍යා සංකාර කියන tikai තියෙන මොකේද කර්මයට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකයිති මොකේදද විපාකෙට සංහා උපාදාන භව කියන ටිකයිති මොකේදද කෙලෙසෝ මේ ධර්මතා තුන සම්පූර්ණ වුණාම ඇති වෙලා තියෙන මොකද්ද ජාතිය ඒ සංකේතන සත්‍යන කම්මේ කම්ම සත්‍යනිකායේ ජාති වුණ පුද්ගලයාගේ ඉපදේ දැන් ජරා මරණ දුක් විඳිනවා මේ පුද්ගල භාවය නිසා එන දුක දන්නවා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා කෙලස් ටික ඒකට කෙලස් ටික යෙදුණු හිඳයි මේ පුද්ගල භාවය ඇති කියලා දැනගත්තාම දැන් මේ පුද්ගල භාවයේ ධර්මතාවය. මේක ඇතිවෙච්ච හේතුව යදන්න. එයාට මේ ජරා මරණ දුක එපා නම් මේ දුක නැති කරන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන් gedeli තමයි ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික නැති කරන්න පුළුවන් අපිට. බෑ. දැන් මේ පුද්ගල භාවයේ ඇති වෙන දුක ඇති වෙන්න ක්‍රම තුනක් තිබුණා. පෙර කර්ම විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස්. ඔය තුනම ඇති වුණාම තමයි ජරා මරණ දුක ඇති වෙන්නේ. දැන් අපිට මේ දුක එපා. දුකෙන් මිදෙන්න ඕන. දැන් දුකෙන් මිදෙන්න කියලා අපිට පෙර කර්මය සුද්ධ කරන්න පුළුවන්ද? බැහැ. කරන කර්මයට හටගත් විපාක ටික අයින් කරන්න පුළුවන්ද? බෑ. නමුත් අපිට එකක් කළ හැකි දැන් මොකද්ද? විපාක ටිකට වර්තමානයේ කෙලෙස් ටිකක් යෙදුනොත් නෙමේ පුද්ගල භාවය ඇති වෙන්නේ. දැන් පුරාණ කර්මයට හටගත් විපාක ටිකට වර්තමානයේ කෙලෙස් ටික යෙදෙන්න නොදෙන කම කෙලෙස් ටික ප්‍රහාණය කරන්න ප්‍රතිපදාවක් පුරන්න පුළුවන්. ඒ ප්‍රතිපදාවකින් කෙලෙස් ටික දුරු කළොත් ඒක ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? සංහා නිරෝධෝ, උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ, භව නිරෝධා, භව නිරෝධෝ, ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදු දුක්ඛ දොම්නස උපායාස නිරුද්ධಂತಿ. බුදුරජාණන් වහන්සේ අජරාමර කම, ජරා මරණ නිරෝධය පෙන්වලා තියෙන කොතන ඉඳලාද? කෙලස් ටික නැති කරන තැන ඉඳලා නේ. සංහාව නැති වෙනකොට මොකද නැති වෙන්නේ? උපාදානය, උපාදාන නැතුව භවය, භවය නැතුව ජාති, ජාති නැතුව ජරා මරණ කියලා. ඒ දෙන්නේ ජරා මරණ නැති වෙන්න මේ තණ්හා උපාදාන කියන වර්තමානයේ කෙලෙස් ටික නැති කළා කෙලෙස් ටික නැති කළා මේ සත්පුද්ගල භාවය නිසා එන දුක අයින් කරන්න පුළුවන් කියන එක පෙන්නනවා. ඒක පෙන්වන්න පුළුවන්කම තිබුණේ පටිච්ච සම්පදාය සිද්ධිය හරහා පුද්ගල භාවය ඇති උනේ මෙන්න මේ වගේ ධර්මතාවයකින් කියලා තේරුම් ගත්ත නිසා. පටිච්ච සම්පදාය හම්බ නොවුනේ නම් අපිට සත්‍යයක් සත්වයකුත් කෙනෙනවා පුද්ගලයෙකුත් කෙනෙනවා ආත්මයකුත් කෙනෙනවා. හැබැයි gedi පිටීම මේ ඉන්න පුද්ගලයා හැදුන හැටි දන්නේ නැති හින්දා ඒක නැති කරගන්න බෑ. දැන් මේ පටිච්ච සම්පාද සිද්ධාන්තයෙන් අනාගතයටත් පෙන්වනවා අනාගතයට අද පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් ඇදිලා ඒකට කෙලෙස් ඇතිවලා අද මේ සත්‍ය පුද්ගල භාවයේ ජරාමරණ දුක් ඇති වෙලා විඳිනවා. කොහොම තමයි දුක ඇති වෙන්නේ. මතුවට අද කර්ම රැස් කරගත්තොත් ඒ කර්ම රැස් කරගත්ත එකට මතු විපාක ස්කන්ධ ටිකක් ලැබෙනවා. එදාටත් මේ වගේ විපාක ස්කන්ධයකට කෙලෙස් යෙදුනොත් එදාටත් මේ වගේ පුද්ගල භාවයේ දුක එනවා නේද කියලා තේරෙනවා. කාලය කියලා කියන්නේ අතීතයේදී යම් කිසි කෙනෙක් විඳනවා දුක් විඳින්නේ මේ වගේ අවිද්‍යාවෙන් හටගත්ත කර්මයක විපාක ස්කන්ධ ටිකක් ඇතිලා ඒකට සංහා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණා නම් යෙදුණා යෙදුණා නම් මෙන්න මේ වගේ පුද්ගල භාවය ඇතිවලා අතීතයෙන් දුක් වෙනවා. අද මේ අතීතයේ කළ කර්මයකට වර්තමාන විපාක ටිකක් හැදිලා ඒ විපාක ටිකට කෙලෙස් ටික යෙදුණු හින්දා අද පුද්ගල භාවයේ ඇති කරගෙන මේ දුක් විඳිනවා. අනාගතයටත් අද කර්ම රැස් කරගත්තොත් අනාගතයට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට මේ වගේ කිලෙස් ඉදලා අනාගතයට මේ වගේ පුද්ගල භාවයේ දුක එනවා. එතකොට අතීතයේදී පුද්ගල භාවයේ දුක් විඳලා ඒකට පරිසම්පන්න සිද්ධියයි. වර්තමානයේදී පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයේ දුක් විඳිනවා ඒකට පරිසම්පන්න සිද්ධිය කියනවා. අනාගතයේදී පුද්ගල භාවයේ තියෙන පුද්ගල භාවයේ දුක් විඳිනවා ඒකට පරිසම්පන්න සිද්ධිය දකිනවා. ඊටක ඒ දුක් විඳ පුද්ගලයා මෙතෙන්ට ආවා මේ දුක් විඳින පුද්ගලයා අනාගතයට යනවා කියලා එකම පුද්ගලයා ගැට ගහන්න එහෙම කියොත් තමයි ආත්ම වෙන්නේ. අන්නේ දිගින් දිගට යන ආත්මයක් කියන එක අතහැරලා මෙන්න මේ වගේ පටිච්ච සම්පද ධර්මතාවයක් හරහායි දුක ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතිකර්ණය කරලා දුක නිදහස් වෙන්න පුළුවන් කියන දර්ශනයයි ගලන්නේ. ඔය ටික දකිනකොට සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් සත්ත්ව පුද්ගල ආත්ම භාවය නිසා එන ජරා මරණ දුකක් කියන අද අපිට මේ දුක දුක්ඛ සත්‍යය. මේ දුකට හේතුව වර්තමාන කෙලෙස් ටික සංහෝපාදාන කියන කෙලෙස් ටික ඒක මොකද? සමුදය සත්‍යය. සමුදය සත්‍යය කියන්නේ කොහෙද? විපාක ස්කන්ධය. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? පෙර කර්ම. පෙර කර්මයයි විපාක ස්කන්ධ ටිකයි සමුදය සත්‍යෙට දාන්න එපා. හොඳට බලන්න පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික ඇති වෙනකොට ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වෙච්ච නිසා දුක ඇති වෙනවා නම් දැන් ජාති ජරා මරණ කියන දුක් ටික දකින්න කොහෙද දුක්ඛ සත්‍ය ඇති දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ තණ්හාව නිසායි උපාදානය වෙන්නේ උපාදානය නිසායි භවය හැදෙන්නේ මේ උපාදාන වෙලා භවය හැදෙනවා කියන වැඩපිළිවෙලේ මුල් වෙලා තියෙන තණ්හාව නිසා මොන තණ්හාව කියන කෙලෙස්ය නිසා දුකට හේතුව තණ්හාවයි කියලා කියනවා. දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ කෙලින්ම තණ්හාවෙන්ම දුක හදන නිසා නෙමෙයි. තණ්හාව උපාදා අරමුණු උපාදාන කරනවා උපාදානයෙන් නිසා භවය හැදෙනවා ඒ නිසා දුක එනවා. එතකොට මේ දුකට හේතුව මොකද්ද? තණ්හාව. නැත්තම් තණ්හා උපාදාන කියන කෙලෙස්ය තමයි සමුදය සත්‍යය. ඒ සමුදේ සත්‍ය කොහෙද පිහිටලා තියෙන්නේ? කොතනද ඇති කරලා තියෙන්නේ? විපාක ස්කන්ධ. ඕක ඕගලන්ට ඕනනම් බලන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය බලන්න. ඒකේ සමුදේ සත්‍ය කියන එක කොහෙද තියෙන්නේ කොහෙද ඇති වෙන්නේ කොහෙද පවතින්නේ කියන එක පෙන්නනවා. ඔය ආධ්‍යාත්මික ආයතන හර බාහිර ආයතන හය විඥාන හය ස්පර්ශ හය වේදනා හය සංඥා හය චේතනා හය විතක් හය විචාර හය කියලා හය හය කාණ්ඩ 10ක් වෙනවා 60ක් එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව කියලා පෙන්වපු ටික මොකේද මොකක්ද ඉඳලා ඉති දුක්ඛ සත්‍යය සංඝහ උපාදාන භව කියන කෙලෙස් ටිකයි තිමුකේදද? සමුදේ සත්‍යය. විපාක ස්කන්ධ ටික මොකේද මොන සත්‍යයක්දයිද? එක සත්‍යයකට දාන්න බෑ. ඒක හේතුඵල ධහම සමුදේ නැත්තම් සංඝහව පැවතුනේ ඉපදුනේ පැවතුනේ මෙන්න මේ විපාක ස්කන්ධ ටික. ඒ කියන්නේ සංඝහ උපාදාන කියන ටික සංඝහ උපාදාන කියන කෙලෙස් ඇති වෙන්න තරක් තියෙන්නද? විපාක ස්කන්ධ ටික නිසායි දුක ඇති කරන හේතුව ඇති දුක ඇති කරන හේතුව ඇති වෙච්ච තැන පෙන්වන්නේ විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටික ඇති වෙන්නේ මොකෙන්ද? කාරණේ. විපාක ස්කන්ධ ටික ඇති වෙච්ච හේතුව පෙන්වන්නේ කාරණේ පෙන්වන්නේ. කර්මය පෙන්වුව විපාක ස්කන්ධ ටික හැදුන හැටි පෙන්වන්නද විපාක ස්කන්ධ ටික පෙන්වුව කෙලෙස් ටික ඇති වෙච්ච හැටි පෙන්වන්නද කෙලෙස් ටික පෙන්වුව දුක ඇති වෙච්ච හැටි පෙන්වන්නද දුකට හේතුව මොකද්ද සංඥාව උපගන්න කියලා කෙලස් ටික දෙන්න. වෙන මොකෝත් වෙනවා කියනවා හොද? කෙලස් ටික ඇති උනේ කොහෙද කියලා මොකද්ද වෙන්නේ? විපාක ස්කන්ධ. විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? කර්මය බලන්න. එතකොට දැන් අපිට පැහැදිලි කර්ම නිසා හටගත්ත කර්මයේ නොවන විපාක ස්කන්ධ ටිකක් නෙමෙයි. විපාක ස්කන්ධ නොවුනේ නම් කෙලෙසියක් නෙමෙයි. කෙලෙසියක් නොවුනේ නම් දුකක නෙමෙයි. ඒකෙදි දැන් කර්මයේ තිබුණ නිසා විපාක ස්කන්ධ ටික විද්‍යමානයි. ඒකට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ කෙලෙස් ටික නිසා දුක විද්‍යමානයි. අපි කෙලෙස් ටික නැතිකලොත් දුක පෙනෙයි. දැන් මෙතන සංදි කියන්නේ. හරි. එතකොට මේ කෙලෙස් ටික නිසා වර්තමාන මේ දුක අයින් කළ හැකි. කෙලෙස් ටික නැතිකල දුක අයින් කළ හැකි. එතකොට පංච උපාදානස්කන්ධ දුක අයින් වෙනවා දේශන් දේශන සත්හන පන්නේ කම් සත්‍යනිකාය කියන දුක අයි. හැබැයි කර්මය හටගත් විපාක ස්කන්ධ ටික තනින් එනවා. රහත් උනත් ඒ විපාක ස්කන්ධ ටික පරිහරණය කරන්න වෙනවා. එතකොට කියනවා කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනාවක් ඉඳලා. මේ විපාක ස්කන්ධ ටික පරිහරණය කරනවා. සංහා උපාදාන කියන කෙලෙස් ටික නැති නිසා පුද්ගල භාවයේ එන ජරා මරණ දුක පුද්ගල භාවයේ නැති වුණොත් තියෙන ආනිසංස දෙකක්. පුද්ගල භාවයේ තිබුණොත් ආදීනව දෙකක්. මේ සත්ත්ව පුද්ගල භාවයේ තිබුණොත් තියෙන ආදීනව දෙක මොකද දන්නවද? සත්ත්ව පුද්ගල භාවය නිසා ඇතිවෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සීලින්ටත් වෙනවා. නැවත ප්‍රතිසන්දෙන්ට යන විදිහේ පුද්ගලයා පුණ්‍යාභි අපුණ්‍යාභි ආනික කර්ම කරනවා. ditthya dhamma samparayika කියන මේ දෙකම කුරුම වෙනවා. තණ්හා උපාදාන කියන කෙලෙසියාද නැතිකොලොත් ආනිසංස දෙක. මොකද්ද? දැන් සත්ත්ව පුද්ගල භාවයේ විදිතෙන්න ජරා මරණ දුකක් නැති වෙනවා. පුද්ගල භාවයේ නැති නිසා නැවත ප්‍රතිසන්දිත යන කර්ම රැස් වෙන්නේ කර්මස් වෙන්නේ. ඒ නිසා එතකොට මෙන්න මේ වගේ ධර්මතාවයක් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ සිද්ධියේ. එතකොට එයා පටිච්චසමුප්පාදයේ දුක්ඛාරය බලන්න කියලා කිව්වේ ඔය විදිහට. මොකද පෙර කර්මයට විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට කෙලස් ටික යෙදුනේ හින්දා අද මේ වගේ ජරා මරණ දුකක් හැදුනා නම් අනාගතයට දුක ඇති වෙන්නේ එහෙම නේද? වර්තමානයේක අද කර්ම රැස් කරගත්තොත් මේ පුද්ගල භාවයේ තිබුණොත් අද කර්ම රැස් වෙනවා කර්ම රැස් වුණොත් නැවත විපාක අපි ඉපදෙනව නෙමෙයි. මෙයා කෙලින්ම කර්මයේ පුද්ගල භාවයට ගන්නෑ. ඒරනේ දැන් අපි කරන වැරද්ද තමයි අද මේ පැත්තේ කර්ම දකින්න මේ පැත්තේ පුද්ගලයා දකින්න. මේ කර්මය පුද්ගලයා දෙක එකට ගැට ගන්න. එහෙම කරන්නේ. එයා දකින්න දැන් මේ කර්ම රැස් වීම අද කර්ම රැස් කරගත්තොත් මේ කර්ම රැස් කරගන්න එකේ දෝෂේ මොකද්ද? නැවත ප්‍රතිසන්දේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. විපාක ස්කන්ධ ටිකක් තිබුණොත් තියෙන දෝෂේ මොකද්ද? සංහා උපාදාන කියන්නේ කෙලෙස් ඇති වෙන. කෙලෙස් ඇති වුණොත් තියෙන දෝෂේ මොකද්ද? ආයෙත් සත්පුද්ගල භාවයේ දුක ඇති වෙනවා. මේ වගේ ජරා මරණ දුක හිස් නෑ නේද කියලා දකින්න. එතකොට අද මේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා වගේම අනාගතේ ජරා මරණ දුක කියන පුද්ගල භාවයේ දුක් විඳීමක් ලෝකේ කියනවා. හැබැයි මේ පුද්ගලයා හැට ගිහිල්ලා නෙමෙයි මේ සිද්ධිය දකිනකොට කිසිම වෙලාවක මම අපි මොන තැනක ඉපදලා කොහොම කොහොම දුක් විඳින්න වේද කියන එක ඉන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? එතකොට අන්න ඒ විදිහට දකින්න මේ පටිසම්පාද සිද්ධියදී මේ එහෙමයි බලන්නේ. මෙතන මේ විදිහට සංදි වශයෙන් වෙන් කර කර මේ කර්ම වට්ටය, ක්ලේශ වට්ටය, විපාක වට්ටය කියලා වෙන් කරලා පෙන්වන්නේ. මෙතන දුක අයින් කරන්න පුළුවන් තැන පෙන්වන්න. වර්තමාන. කර්මය කර්මය නිසා විපාක ස්කන්ධ ටික හැදුනා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යෙදුනේ හින්දා දුක ඇති. එතකොට කර්මයට හම්බ වෙලා තියෙනවා ස්කන්ධ පරිහරණය දුක. කෙලෙස් වලට හම්බ වෙලා තියෙනවා පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හදාගෙන ජරා මරණ දුක් විඳින විඳපුල් කෙනා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික අයින් කළා පුද්ගල භාවයෙන් දුක අයින් කළා අර විපාක ස්කන්ධ ටික ජීවිතේ ඉතින් මේ පටිච්චසම්පාදේ තුන් කාලෙන් දැක්ක යුතුයි කියලා කියන්නේ ඔගොල්ලෝ තුන් කාලේ අතීතයේදී ජරා මරණ දුකාවේ කර්ම විපාක දෙලෙස් කියන ධර්මතා තුන නිසාමයි කියලා දකින්න. වර්තමානයේකද දුක එනවා නම් සත්පුද්ගල භාවයේ දුක එනවා නම් මේ දුක කර්මයකින් විතර දාන්න බෑ. මේ දුක කෙලෙසයකින් විතර දාන්නත් බෑ. ඇයි ඒ? කර්මය නැත්තම් විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙනවද? විපාක ස්කන්ධ ටිකක් නැත්තම් කෙලෙස් හම්බ වෙනවද? කෙලෙස් හම්බ වෙන්නේ නැත්තම් දුක හම්බ වෙනවද? එතකොට එහෙනම් අපිට දුක කියන තැන හම්බ වෙන්න නම් සහේතුක උපෙන්නන්න වෙනවා. දුකට හේතුව කෙලෙස් ටික. කෙලෙස් ටික ඇති වෙච්ච භූමියක පෙන්වන්න බෑ. කෙලෙස් ටික ඇතුලේ විපාක ටික, විපාක ටික ඇතුලේ කර්ම. ඔන්න ඔය පටිච්ච සම්පාද සිද්ධියේ අවිද්‍යාව විඳලා ජාති ජරා මරණ කියන තැන දක්වා තියෙන්නේ කර්ම විපාක දෙලෙස් ජරා මරණ එතකොට උත්තරයක් ආව ජරා මරණ දුක කියන එක දුක්ඛ සත්‍ය සංහව උපාදාන කියන කෙලෙස් ටික තමයි සම්පූර්ණ සම්පූර්ණ. සංහව උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් ජරා මරණ ශෝක පරිදු දුක් දුන්න ටික නැති කරන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කරන ප්‍රතිපදාවයි කියන්නේ එහෙනම් පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික තුල සංහව උපදින්න පවතින බැරි විදිහේ ඥාන දර්ශනය කදාගන්න විපාක ස්කන්ධ ටික පිළිසිඳ දැක්කොත් මොකද වෙන්නේ? කෙලෙසේට ඉඳ නැහැ. කෙලෙස් ටික නැති වුණොත් මොකක් වෙයි? සංහව නිරුද්ධ වුණොත් දුක ජරා මරණ ශෝකවල දුක් දුම්නස ප්‍රයත ගෙච්චා. චතුරාර්ය සත්‍ය කිව්වේ ජාති ජරා මරණ කියපු ටික දුක සංහව උපාදාන කියලා වර්තමාන කෙලෙස් ටික පෙන්වන සමුදය සත්‍ය මේ සංහව උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් ජරා මරණ දුක නැති වෙනවා ප්‍රතිපදාව කියන්නේ සම්මා දිට්ඨිය කියලා එකට පෙන්වන්නේ මොකක්ද? අන්න අර විපාක ස්කන්ධ ටික පිළිසිඳ ගන්න. ඉති රූපං ඉති රූපං භවුදියෝ ඉති රූපත අත්ංගමෝ කියලා ඉති වේදනා ඉති වේදනාය සංවේ වේදනාය අත්ංගමෝ කියලා මේ පෙන්වන්නේ මොකක්ද පෙන්වන්නේ? විපාක ස්කන්ධ ටික පිළිසෙන් දකින්න. ඇයි මේ පිළිසෙන් දකින්නේ? විපාක ස්කන්ධ ටික පිළිසෙන් දකින්න මොකද? අන්න එතකොට තණ්හා නිරෝධය කෙලස් ටික නැති වෙනවා. කෙලස් නැති වුණොත් මොකද වෙන්නේ? දුක්ඛ නිරුද්ධ වෙන නිසා මේ චතුරාර්ය සත්‍යයේ අවබෝධය තියෙන නිසා මේ විදිහට බලන්න. ඔන්න ඔය ටික දකින්නකොට පටිච්චසමුපාදය හරහා චතුරාර්ය සත්‍ය එතකොට දර්ශනයක් ඇති වෙනවා යාට මේ වගේ දුක කියන එක පුද්ගල භාගය කියන එක දුක ඒක පටිච්චසමුපාදය කියලා දකිනකොට අතීතයේ මම කියන්නේ වර්තමාන මම ඉන්නවද ඉන්නවනේ මම කොහින්ද ආවේ මම කොහාට යයිද කියලා මේ ජරා මරණ දුක අනුභව පුද්ගල භාවයෙන් අතීත අනාගත දෙකට දුවන්න මේ පටිච්චසමුප්පාද සිද්ධිය දැක්කා. ඒක නොදකිනකොට කර්ම විපාක කෙලෙස් කියන මේ ධර්මතාව ටිකක් නිසා නිර්මිත වෙච්ච ධර්මතාවයක් නේද මේ පුද්ගල භාවය කියලා නොදන්නා කෙනාම මම කොහේ හරි නිකන් ඉඳද්දි මම කොහාට හරි යයි කියන කොක්කාලට ගිහිල්ලා දුක් විඳිනවා. ඉතින් එන්න මේ සිද්ධිය වෙනවා තමයි පරිස්සම්. Thank you.